අවසරයි අපේ ගෞරවනීය සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ දුරස්ත භාවනා වැඩපිළිවෙලක පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනාව සඳහා සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වන අවස්ථාවක්. උචේ සඳහා සීලුම දෙනා ධර්ම දේශනාව සීලුම දෙනා tempත් වෙමු. tempත් වෙලා සාදුකාරය පවත්වමු. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ දුරාභි සම්භවාති භෝගෝතම අරඤ්‍ය වනපන්තානි පත්තානි සීනාසනානි දුක්කරං පවිවේකං දුරබිරමං ඒකත්තේ හරಂತಿ මඤ්ඤේ මනෝ සමාධින් අලබස්ස අලබමානස්ස භික්ඛුනෝති තී කරුකටේතු ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ උද්දුස කරගත්තේ <coughs> මජ්ක්‍ධිම නිකාය කියන ත්‍රිපිටක පොතේ පළවෙනි කොටසේ තියෙන භය බේරව සූත්‍රයෙන් සූත්‍රයේ මුල් හතියෙන් කොටසක් ඒක ආරම්භ වෙන්නේ සාකච්ඡාවක් ස්වරූපයෙන් සර්වචන් වහන්සේ තහ ඥානසෝනි කියන බමුණ අතර සවැත්නුවර ජේතවනාරාමයි. එතකොට මේ ඥානසෝනි බමුණ බුදුජානනාථ පිළිබඳව බමුණෙක් වුණත් ප්‍රසන්න හැඟීමකින් එහෙම නැත්නම් සාමීචි කතාවකින් තමයි සාකච්ඡාට ආරම්භය ලබා දෙන්නේ. ඒක එතනදී ඒ බමුණා බුදුරජාණන් වහන්සේට මේ ශාසනික කටයුතු පිළිබඳව පැහැදිලි අදහසින් ප්‍රසන්න අදහසින් සතුරු දන්ව අදහසක මතක් කරනවා යේ මේ ගෝතම කුල පුත්තා ශ්‍රමණ වාග්ගවතුනි වහන්සේ වෙනුවෙන් මේ කුල පුත්‍රයෝ භවත් ගෞතමයන් වහන්සේ පිළිබඳව පැවිදි වෙනවා කියලා. කණිකී කියතාවනවා කියලා. එහෙම නැත්නම් ඒ කියනකොට දැන් මේ ශාසනය පටන් අරගෙන පැවිද්දෝ දකින්න හම්බ වෙනවා විශාල පිරිසක්. ඉතින් ඒ පැවිදි වෙන පිරිස් මේ බමුණගේ දෘෂ්ටි කෝණයෙන් බලනකොට ලකුණු හතරක් තියෙනවා. ඒ සියලු දෙනාටම පැවිද්දන්ට සියලු දෙනාටම බවත් ගෞතමයන් වහන්සේ පුබ්බංගමයි. පූර්වාචාර්යන් වහන්සේ වෙනවා. බහුලිය තමයි ආදර්ශය පෙන්වන්නේ මේ සියලු දෙනාම ඒක ඒ කියන්නේ ඔබ වහන්සේ පූර්වංගම කරගෙන නැත්නම් පෙර ගමන් කරු කරගෙනයි මේ ගමන යන්නේ ඔක්කොටම අතර තියෙන හතර ලකුණු හතරෙන් පළවෙනි එක ඊගාට බහුකාරා බහූපකාර කියලා අපි සිංහලෙන් කියන්නේ හැම දිනාටම ඔබ වහන්සේ උදව්පකාර වෙනවා වැඩිම උදව්පකාර කරන කෙනා බවට පවුත් වෙනවා බහුකාර කියන එක සිංහලට ඇතුළේ බහු උපකාර කියන එකේ බහුකාරෝ ඒ වගේම සමාදපේතා ඒගොල්ලන්ගේ තියෙන ಗುಣ හුවා දක්වනවා. සමාදම් කරනවා. ಗುಣ ලැබල දෙනවට වැඩිය ඔය එන හැම කෙනාම පින්වන්තයි. ඒ අත්තන්ගේ පින්වන්ත ගතිය සමාදම් කරනවා. එහෙම නැත්නම් අනුමෝදම් කරනවා. ඒක හරි විශාල ගුණයක් මුදිතාවේ අවසාන කෙලවර. ඒ Taman ළඟ තියෙන ගුණය ಗುಣ මකු වෙන්නේ කාටවත් එහෙම නිග්‍රහ කරන්නේ මක මක්ක කියන ගුණේ නෑ. නැත්නම් ಗುಣ මකුකම නෑ. සමාදම් කරවලා හැම කෙනාගේම හොඳ පැත්ත පෙන්නලා දෙනවා. ඒ වගේම සා ජනතා දිඨානුගතින් එතකොට මේ පිරිස සර්වඥාන්සේ ළඟට එනකොට තිබුණ නැති වුණාට සර්වඥාන්සේගේ ඒ සම්‍යක් දෘෂ්ටියට අනුගත වෙනවා. ශාපිරිසා දිඨානුගතින් ආපජ්ජති. හැම කෙනෙක්ම කාන්දම ළඟට ආවට පස්සේ කාන්දම නිකන් යකඩ ඇදලා ගන්නවා වගේ යම් මට්ටමට ආවට පස්සේ අල්ලනවා. මේ කියන්නේ මේ දෘෂ්ටිය පිළිබඳව නැවත සලක බලන්න ලෑස්ති වෙනවා. එනකොට ඉන්නේ එහෙම එකක් බලාපොරොත්තු නැද්ද දන්නේ නමුත් අර කියන පුබ්බංගම <clears throat> සමාදපේතා එහෙම නැත්නම් බහුකාරා කියන දේවල් යොමු වෙලා තියෙන්නේ ළඟට එන කෙනාගේ දෘෂ්ටි වෙනස් කරනවා. ඉතින් මේක දෝෂාරෝපණ විදිහට කියන්නේ වශී කරනවා කියන්නේ. ළඟට ආපු හැම කෙනෙක්ම ඒ ඒ ශිෂ්ට ඇතුළට ආවට පස්සේ වශී කරගන්න. ඉතින් ඒ නිසා අනික් විශේෂම බමුණ එවකට හිටපු ඒ කුලවන්ත බමුණ බුදුජානනාංශයේ බොහොම පිළිකුල් කරා. ළඟට ගියොත් වගලා ගත්තොත් ආයෙ ගොඩේ වෙනක් නැහැ. ඒ මිනිස්සු ඔක්කොම ඒකට අහු වෙනවා. ඉතින් තමයි ਸਰවචනාංශී කිට්ටුවට යන්න දෙන්න එපා. ගියොත් ඇදිලා යනවා. ඒ ඔක්කොටම පූර්වංගම වෙනවා. ඔක්කොටම බහුකාරයි හැම පැත්තෙම උදව්පකාර කරනවා වැඩිම උදව්පකාර කරනවා ඒ වගේම සමාදම් කරවලා දෙනවා ඕගොල්ලන්ගේ ළඟට පැමිණි අයගේ ಗುಣ ටික මතු කරලා දෙනවා එතකොට මේගොල්ලෝ ක්‍රමයෙන් ක්‍රමයෙන් සලකා බලනවා ටික කාලයක් ඇසුරු කරනකොට මේ ਸਰවචනසී මොණ මොණවැනි දෘෂ්ටියකින්ද ගුණවගේ සංකල්පනාවලින්ද මේ සහැල්ලු ජීවිතය ගත කරන්නේ එනකොට බොහොම තදින් මිරිකලාගෙන අල්ලලා ආපු කට්ටිය නැවත සලකා බලපොම සහැල්ලු බොහොම ඝර්ෂණය අඩු බොහොම සුවදශීලී ජීවන රටාවකට චින්තන රටාවකට වැටෙනවා. ඉතින් මෙහෙම පළවෙනි සල්ලාපේදී ওই ಗುಣ හතර කතා කරනවා. ශාස්ත්‍රඥ වාචන නමක් විදිහට පූර්වාංගම වෙන හැටි එයා ඒ ගුණයෙහිම ඒ අත්ංගේ දක්ෂකම් වල සමාදම් කරන හැටි ඒ වගේම ඒගොල්ලන්ට ඒ පුළුවන් තරම් ඒ යන පැත්තට ය වැල යන පැත්තට මැස්ස ගහලා දෙනවා. දක්ෂකම මේකයි කියලා ඔබ කියනවා ඒ පැත්තේ පළයි. ඒකට ඉබේම පිපෙනවා. එතකොට ඒගොල්ලෝ දන්නවා මේ ටික නෙවෙයි වැදගත් වෙන්නේ වැදගත් වෙන්නේ මේ මුන්ද මොකද්ද මේ කියන දෘෂ්ටිය මොකද්ද මෙයාගේ සම්මා දිට්ඨිය මොකද්ද සම්මා සංකප්පය කියලා මෙලෙක් වෙනවා. ඒ යන්නේ හිත මෙලෙක් කරගත්තට පස්සේ ඒගොල්ලෝ අනුගත වෙනවා. දිඨානුගත. සම්‍යක් දෘෂ්ටානුගත වෙනවා. එතකොට බුද්ධ ඥානසේ කානුමත කරනවා. හොඳයි බමුණා ඔයා මේ සාසන ගැන දැකලා මේ දැක්කෝ ලකුණු ටික ඇත්තයි කිය. එතකොට මේ බමුණා තවදුරටත් මේ කියලා අඳුනාගත්ත මේ ලකුණු හතරේ ඉඳගෙන ඇතුළට ගමන් කරනවා. එතකොට කියනවා දුරබි සම්භවානි භෝගෝතම අනඤ්‍ය වනපන්තානි පත්තානි සේනාසනානි. ස්වාමීන් වහන්සේ මේ අරණ්‍ය වනපන්ත සේනාසනවල ජීවත් වීමේ හරි දුෂ්කරයි. එතකොට මේ එන්නේ ඊවල් දොරවල සැපට ඇවිච්ච දරුවෝ එහෙම නැත්නම් අම්මල දාත්‍රාගේ තලිච්ච දරුවෝ සහෝදර සහෝදරයන්ගේ නෑ නේ නැත්නම් නිශ්චල චංචල දේපල තියෙන අය. නමුත් ඔබ වහන්සේ ආකර්ෂණය කරනවා ඒ පිරිස මේ අරණ්‍ය වනපන්ත පත්තානි වලට වනසණ්ඩයන්ට මේ නිකන් ස්කවුට් කැම්ප් එකට එන්න කියනවා වගේ. ඔය ගෙදර දොර ඇතැල්ලා අදරයට වරින් ජම්බරියට යන්න අපි යනවා ගිහලා ගිනි ගොඩක් ගහගෙන වටේට සින්දු කීචන් නටනටයි ඉඳලා යන කිව්වා මේ සමහර පිළිස් ඉන්නවා ඒ ගෙදර දොර සප සම්පත් පැත්තක දාලා ආරණ්‍ය වන පන්තානි පත්තානි සීනාසනානි කියන දේවල් වලට ප්‍රියමනාප වෙනවා හැබැයි ඒක සාමාන්‍ය සැප හොයන ජනතාවගේ පළවෙනි තේරුම නෙවෙයි හැබැයි සැප හොයන සමහරක් ඉන්නවා මේ වගේ විචිත්‍ර සැප වලට කැමති. ඉතින් මේ දුරබි සම්භවාමි. මේක ස්වාමීන් වහන්සේ ඒක ලේසි නෑ. කෙනෙකුට එහෙම හිතලවල කැලේ වාසය කරනකොට දුක්කරං පවිවේකං. ඒකාන්ත නිෂ්කල භාවයක් තියෙන්නේ කන කීං ගන්න. මොනම සද්දයක්වත් නැහැ. ඉතින් මේ පවිවේකයේ සමහරුන්ට කෑලි කෑලි කපනවා වගේ. තනි වුණා වගේ. කම්මැලි. නීරසයි. දවස පුරාම කරන්න දෙයක් නැහැ. ඉතින් මේ මේ පවිවේකය <clears throat> කාමභෝගී අයට ජනයා කෙරේ බැඳිච්ච කුලයා කෙරේ අයට ලොකුම දඬුවමක්. ඒකයි මේ මිනිමරු නඩුවකට නැත්නම් මේ මරණ දඬනයකට යොමු වෙච්ච කෙනාට දවස් හතක් අඳුරු කාමරයට දාන්න. එළියට ගන්නවට මිනිහ මැරලා. ඔය ඔය නවරියන් කිව්වට යකඩයක් කිව්වට මොනක්වත් ඉතුරු වෙන්නේ නැහැ. දවස් හතක් පවිවේකයේ දීවුවාට පස්සේ එළියට ඇදලා ගන්න වෙන්නේ හාල් ගෝණයක් අදිනවා වගේ. එතකොට ඉවරයි මනුස්සයා. මේ ඇතුලේ අර ලැබෙන විවේකයේ කඩුවකින් කපනවා වගේ, කෂේකින් ගහනවා වගේ. ඉන්නම බෑ. ඉතින් වනපන්ත සේනාසනවල තියෙන මේ පවිවේකයේ හරිම දුෂ්කරයි. ඒ කියන්නේ කාලකන්ණියෙකුට වෙන දෙයක්. අම්මෙක් නෑ, අපෙක් නෑ, හලකන්න කෙනෙක් නෑ. ඔහියේ ඉන්නවා. මේ කන කීං ගාගෙන යනවා. ශබ්දයක්වත් නෑ. මියුසික් නෑ. ටෙලිවිෂන් නෑ. පත්තර නෑ. සංගීත සම්දර්ශන නැහැ, සුපර් මාකට් නැහැ. මොකක්වත් නැහැ. ඉතින් ඒක නිසා අර විදිහට සරුවචනාංශය කෙරේ හිත බැඳිලා ගීගයතරපු සමහර ඇත්තෝ මේ වනපන්ත සේනාසන දුෂ්කර වූ වනපන්ත සේනාසන ඇසුරු කරනවා. අර පවිවේකී දුෂ්කර වූ පවිවේකී භාවයට ඉතින් අර තිත් ඇඹුල් දෙයක් කනවා වගේ පැංගිරි විතින් දෙහි ගෙඩියක් කනවා වගේ මූණට පැංගිරි මිරිකුවා වගේ මේකට කැමති මේ වනපන්ත ජීවිතේට ආරණ්‍ය වාසයට පවිවේකයට කැමති වෙනවා දුර්බිරම ඒකත්වේ මේ තනි ඇඳක පුතිනමයි කියුවාම හරිම අමාරුයි අබිරමණය කරන්න අපි උණුසුම සහිතව පිරිමි කෙනෙක් නම් ගෑනු කෙනෙක් එක්ක දුවරුවම වට කරගෙන බුදියාගෙන සත්තක් දාගෙන බුදියාගෙන හිටපුව අපි එක බතක් කාලා එක ඇඳක බුදින එක සෙයියන් එක බත්තක් කියලා කියනවා ඉතින් අන්නේ ඒක රත්ත ගතිය මිනිස්සු හිතන්නේ නැති බැරි කෙනාගේ වැඩක් කොන් වෙච්ච කෙනාගේ වැඩක් අතපල්ලේ වැටිච්ච කට්ටියගේ වැඩක් සමාජයෙන් කොන් වෙච්ච කට්ටියගේ වැඩක් කියලා. ඒ නිසා මේ වනපන්ත සේනාසන ඇසුරු කරන මේ දුෂ්කර වනපන්ත සේනාසන ඇසුරු කරමින් ඒ විදිහට ආ තද්ද බල ඇඟ කිටි පොළන විවේකයක් තියෙනවා. ඒ වගේම මේ තනි ඇදී බුදියන් වෙලා තියෙනවා. මම ගිහිව ආවට පස්සේ මම උතුරම පල්ලෙහාදී උන කාමර දෙකක් තිබ්බා. ඒකේ තමයි. ඒ දවස්වල ගිහිව ගන්නෑ මේකට. කොහොම හරි එකකින් මම එනකොට වැඩේ පටන් ගන්න තිබුණා. පටන් ගත්තෙත් අපිම කියලා කීතයි. ඉතින් මම උතර ඉන්දද්දී ඔය සීමා හිටපු ස්වාමීන් වහන්සේ ලොකු සානික උපස්ථානයක් කරන ගමන් මට මේ 10 කොට හිටෙන්නේ කිව්වා. එතන තියෙන මේ පැණි බෝතලයක් පිළිගන්න. මෙලෝ දෙයක් මට තේරෙන්නේ නැහැ. මේක අරගෙන පිළිගන්නන්න කියනවා. ඉතින් මගේ මේ පෙන්නම් ඔන්න පිළිගන්නන එක වටිනවා. මේ ඒ අමුතුවගේම දේ යම්නොන පිළිගන්නන. කියලා මම ඉතින් ආ කමන්නේ සංඝයා කිව්වා මේ ඒක අමුතු අත්තු જાතියක් නේ මම ගිහියා. ඊට පස්සේ දැන් ලොකු සංසය අවුරුදු 88යි. දැන් මේ ස්වාමීන් වහන්සේ උපස්ථාන කරන සංසය 9 කුටිය. මම මෙතන පල්ලෙහා 243 කාමරේ. ඒ මම ඇවිල්ලා බලලා මම ලොකු සංසයෙන් ඇහුවා මේ මේ සංසය රැය මෙතන ඉන්නවද කියලා ඇහුවා. 9 කුටිය හැමදෙරෝ රැය ඉන්නවද කියලා. නෑනේ උපාසක වන්තය මං තනියම ඉන්නේ. මං කෝ උපාන්ත තනියම මේකේ ඉතින් නමෙකුට හව යන්න යන්න පූජා කළ ඉවරයි ඈ කියලා මා වේලවල දැන්. ඉතින් දැන් මම කල්පනා කරනවා අනේ මේ අවුරුදු 88ක් නාගේ මිනිස්සයා දැන් මෙතන උඩට වෙලා ඉන්නවා. මං දන්නෙත් නෑ මං ඇවිල්ලා සුමානක් දැක් වෙනවා. දන්නේ නෑ. ඉතින් ඊට පස්සේ ඉතින් මට හරි ආසයි ගිහිල්ලා ආගන්න ස්වාමීන් වහන්සේ කොහොමද දැන් මේ මේ නාකියෙක් ආත්ත අත්ත අත්තප්පගෙනේ කාත්තප්පගෙනේ නැත්තම් සීයා කෙනෙක් තනි වෙනවා. මේ මම එහුවට පස්සේ කිව්වා හරි ලස්සන වැඩේ ජීවිතේ. ඒක තමයි සුන්දරකම. කවුරුත් එන්නේ නැති කියලා ලොකු ලාභයක් කියලා. ඉතින් එහෙම අපි ගෙදරක කෙරුවා නම් කියන්නේ කොන් කරයි කියලා. මෙච්චර වයසක මිනිස්සයා රැයට බඩේ ලියන්න ගියා නම් මොකද? කෙක්කමක් කාවන මොකද? උසන් කියන ඒ ඔක්කොම මම බලාගන්න. ඕගොල්ලෝ අනේක තමයි මට තියෙන ලොකුම ලාභය. අන්නේ ඒ කියන මේ පවිවේකයට කැමැත්ත සහ ඒ තනියෙන්දී බුදිනවා කියන එක නැතුවයි මිනිස්සු භාවනා කරන්න හදන්නේ. ඔපරේෂන් තියටර් එක නැතුව අහනවා ඔපරේෂන් එක කුස්සිය කරන්න බැරිද කියලා. මේ ඔපරේෂන් එක කක්කුසිය කරන්න බැරිද කියලා. අත්‍යවශ්‍යයි කියලා. නෑ. ඒ ඔපරේෂන් එකට ගැළපෙන ඒ ශල්‍යකාරයක් අවශ්‍ය නැත්නම් දක්ෂ වෛද්‍යවරයෙක් එහෙම මේ ශල්‍ය කර්ම කරන්නේ කරන්න වෙන වෙලාවල් එනවා. කරන්න වෙන වෙලාවන් වෙන යුද බිමේදී කරන්න වෙච්චාම බෑෆුඩ් ડોක්ටර්ස්ලා ගත්ත කරුවා මැහුවා. ඔය මොනක්වත් බයිල්යක් නැහැ. කොරෝනා බලන්නෙත් නැහැ. ඇනස්තීෂියා බලන්නෙත් නැහැ. තියටර් එක බලන්නෙත් නැහැ. මේ වෙලාවේ කරන්න ඕනේ. නමුත් වෛද්‍ය ශාස්ත්‍රය හැටියට කිවිසට විශමත් දෙන්න ඕනේ සර්ජන් ඒක කපල ඕපන් කරන්න තියටර් මේ ලෙඩාව ශල්‍ය කර්මයට ගන්න තරම් පරිසරයේ බීජ ජීවාණුහරණය කරන්න ඕනේ, ඉන්න කට්ටිය ජීවාණුහරණය කරන්න ඕනේ, උපකරණ ජීවාණුහරණය කරන්න නැත්නම් කපන්නේ නැහැ. ඉතින් අද භාවනා බහුල වුණාට පස්සේ හැම කෙනාම මේ කියන මොකක්වත් නැතුව භාවනා කරන්න යනවා. ඒක හොඳද නරකද කියලා අපි විවෘතව තියමු මාතෘකාව. බයිබේරව <clears throat> සූත්‍ර දීලා තියෙන එකට තමයි. අන්නේම ඒ වනපන්ත සේනාසනවල අධික පවිවේකයෙන් ඒ වගේම තනියඳේ බුදියාගෙන මේ පහසුකම් නැතුව කැලේක ඉන්න කෙනාට බුදුරජාණන් වහන්සේට බමුණයි සඳහන් කරන්නේ මේ කෙනාට සංස සමාධිය නැත්තම් වනෙන් පැනලා යන්න හිතෙනවා කියන. ඔන්න ආර්ය සත්‍යයක් මේ කතා කරන්නේ. සමාධියක් ආවේ නැත්තම් මේවට ප්‍රිය කරේ නැත්තම් අම්මා කිව්වට ආවට මේක ඉන්න බෑ. ගෙදර රණ්ඩුවක් වෙලාවට මෙහි ආවට පහුවෙන්ද රණ්ඩුව නැති වෙලාවට ඉන්න බෑ. එහෙම නැත්නම් ප්‍රමේ පන්සලේ හාමුදුරුවෝ එන්නේ කොට ඉන්න බෑ. එන කෙනා මේ බුදුජානනාංශයේ බහුකාර්ය කරගෙන බුදුජානනාංශයේම පූර්වංගම කරගෙන බුදුජානනාංශයේම ඒ මේ දෙන පහසුකම් ටික හැම පැත්තෙම සලකාගෙන ඒ බුදුහාමුදුරුවෝ පෙන්වන විදිහට උඹට පිනක් තියෙන්න ඕනේ පුතෝ කැලේට හිට නැත්තම් කරන්න බෑ කියලා ඒක ඒක සමාදම් කරන ගතිය. ඒ වගේම මේ ඒ පසුබිමක් නැතුව බුදුහාමුදුරුවෝ කියන්නේ තේරුම් ගන්න බෑ කියන එක. કોઈ ditthිය කියන එක තේරෙන්නේ නැහැ කියන එක කියලා දැන් කියනවා ස්වාමීන් වහන්සේ වනපන්ත ජීවිතය දුෂ්කරයි. ඒකේ පවිවේකයේ තීව්‍රයි. ඒක බත්තයි ඒක ඇඳේ බුදියන්න තියෙන්නේ. ඒ නිසා යම් හේකින් ඒ කෙනාට මේ කැලින් යන්න හිතෙනවා සමාධියක් ආවේ නැත්තම්. කැලේට ඉන්නේ සිල් ලකින්න නෙමෙයි. සිල් රැකලා තමයි කැලේට එන්නේ. මේ කැලේ ආවට පස්සේ සිල් ලකින්න කතාවක් නෙවෙයි. හැබැයි සීලය තමයි මේ සමාධිය නොලැබෙන්න ප්‍රධාන හේතුව. එතකොට වෙන්නේ මොකද? මෙයාට උඩත් කටු බිමත් කටු රෑ දවල් දෙකේ බයින් ගත කරන්න වෙන්නේ. ඒ නිසා මේ සූත්‍රයට බය පිහෙරව සූත්‍රය කියලා කියනවා. අස්ථාන බය වලින් පෙළෙනවා. අස්ථාන තිගැස්සීම් වලට ලක් වෙනවා. ඉතින් ඒක තමයි මේ ශල්‍ය කර්මයේ මේ ශල්‍ය කර්මය කරන ශල්‍යගායි. ඒකටයි ආනාපාන සතිය නැත්නම් සතිපට්ඨානේ වගේ සූත්‍ර දේශනා කරන්න ඉස්සලා සර්වචන්ච මතක් කරන්නේ අරඤ්‍යගතෝවා රුක්ඛමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා ඉතින් අපි ඔය කටපාඩමට ඕක කියාගෙන ගියාට අපිට කමටහන් දෙන්නකෝ ස්වාමීන් වහන්සේ අපිට මේක කියලා දෙන්නකෝ ස්වාමීන් වහන්සේ කියලා කිව්වට ඇයි මේ බුදුරජාණන් වහන්සේ මේ මයික්‍රෝ ඇන් මැක්‍රෝ කියන විදිහට බාහිර පරිසරය සහ අභ්‍යන්තර පරිසරය ඇයි මෙච්චරම අතනෑර මතක් කරේ ඉතින් එතකොට පිරිසක හිතා ගන්නව නෑ නෑ තම්බි කන්දගාවට යන්න ඕනේ නෑ කන්ද බැරිද තම්බි ගාවට ගේන්න කියලා. ඒක තමයි අද ඉල්ලන්නේ. නගරයට ගේන්න බැරිද කියලා අහනවා භාවනාව. එහෙම නැත්නම් අපි දෙන්නම්කෝ ඉල්ලන සැප දෙන්නම්කෝ එන්නකෝ ස්වාමීන් වහන්සේ නගරයට. ඇවිල්ලා කියලා දෙන්නකෝ භාවනාවේ තොග වශයෙන්. මොකටද මේ? මේ ඉදිකක්කම නැති කරන්න, බඩිකක්කම නැති කරන්න, පිළිකාව නැති කරගන්න, හොඳට ජොලිය කාලා බීලා ඉන්න. භාවනාවද උගන්වන්නේ ඌවට. හැපි ලයිෆ් හොඳ පැවිල් ජීවිතයක් ගත කරන්නේ කොහොමද? අනම්මනම් කියන හිතියට මේ බුදුරජාණන් වහන්සේ කියන හදන මේ දිත්‍ති අනුගත දිඨානුගත භාවයට යන්න ඒ ආරම්භයේ ඉඳලම නිවන් දකින්න තැන නෙවෙයි. ඒකට ආරම්භයේ ඉඳලා මේ ලක්ෂණ වර්ගයක් තියෙනවා. ඒ ලක්ෂණ මේ බයිබේරවේ සූත්‍රයේ පෙන්වන මේ ලක්ෂණ හැරෙන තාලෙන් කියන්න පුළුවන් කේල් ගහ ගන්නද යන්නේ පොල් ගහ ගන්නද යන්නේ කියලා. නට නැටිල්ලෙන් කරන කතාවෙන් කියත හැකි මේ කෙනා මේ මොකාටද මේ එන්න හදන්නේ මොකාටද මේ නටාගෙන එන්නේ කියලා. ඉතින් ඒක තමන් ළඟට ශිෂ්‍යෙක් ආවට පස්සේ ඒ කෙනා මේ කෙල් ගහ ගන්න දෙන්නේ පොල් ගහ ගන්න දෙන්නේ කියලා එක සැරින් කියන්න බෑ. හැබැයි පුංචි හැසිරීමකින් පවා කියන්න පුළුවන්. ඒක ඔය සයිකියාට්‍රික් කෝස් එකේදී මතක් කරලා තිබ්බා. මේ සාකච්ඡා කරනකොට එයා හිතපු ගමන් වචනයක් පාවිච්චි කරනවා. ඒ වචنين අල්ල ගන්න පුළුවන්. ඒක අල්ල ගන්න බැරි වුණා නම් ඉතින් ඒ සාකච්ඡාවක් නැති වැඩක් නෑ. ඒ තරම්ම තීක්ෂණව තියුණුව ඇසුරු කරන්න ඕනේ. ඒගොල්ලෝ බල බලන්නේ ගොඩක් රටේ වචන නැත්නම් හැසිරෙන ආකාරයේ ඒ ඒ හරහා මෙයාගේ චරිත ලක්ෂණ කියවනවා. ඒ බුරුම රටේ ගියාට පස්සේ පත්කදී එළන හැටියෙන් වඳින හැටියෙන් කිසිම ගුරුවරයමයි ගන්නේ තීන්දුව කරනවා ඉඳ දෙනවද නැද්ද කියලා. දැන් ඒ හැරෙනකොට තීන්දුව වෙලා ඉවරයි. ඉතින් ඒක තිබෙනේ බුරුමේ තිබිච්ච පාරණ ක්‍රමයේ හැටියට ඒක නිසා කිසි කෙනෙකුට බුරුමේ ගිහිල්ලා භාවනා කරන්න බෑ. මොකද ඒ ගුරු බාරගන්නේ. අපි මේ මේ රට රාජ්‍ය අතහැරලා අම්මා අප්පා අතහැරලා ඒ යනවා වැඳගෙන හැරෙනකොට කියන බෑ බෑ කියන. මොකද්ද හේතුව අහන්න බෑ. එක සැරයක් බෑ කිව්වොත් දෙසර උත්සාහ කරා තුන උත්සාහ කරා එච්චරම තමයි. ආයි කවදාකවත් සලකා බැලීමක් නැහැ. බුරුමේ දැනුත් එහෙම තමයි. පොඩි කොල්ලගෙත් හැටි එහෙමයි. ඌ බෑ කිව්වනම් බෑ තමයි. ආයේ මේ හේතු කරුණු දක්වලා වරින් මචං යන්න මචං කියා කර දෙන්නම් මචං ඒව හරියන්නේ නැහැ. නමුත් ඒ මහසිසාරද ස්වාමීන් වහන්සේගේ පස්සේ ඇති වෙච්ච ඒ ඒ සම්ප්‍රදායේ සුදු කට්ටි එන්න පටන් ගත්තා. ඇවිල්ලා ප්‍රසිද්ධිය ප්‍රකාශ කරා ස්වාමීන් වහන්සේ අපිට තියෙන බටේර ආකල්ප. ඒ නිසා අපි ඇති වැරදකුණන සමාවෙන්න දන්න ක්‍රමයකට අපිට අවස්ථාවක් දෙන්නේ කියලා. ඉතින් ඒකෙදි ඇත්තට මම දැක්කේ ඒ මහසිසාරි උසාංශලත් වැඩිය මට උදව් කරපුවේ පන්දි ස්වාමීන් වහන්සේ අර බටහිර මාංශය තේරුම් ගන්න උත්සාහ කරා පුළුවන් තරම්. ඒකල කිව්ව මම අවස්ථාවක් දෙන්නම් ගුරුමයට නම් දෙන්නේ උඹට දෙනවා. හැබැයි ප්‍රවේශමෙන් පාවිච්චි කරපන්. ඉතින් ඒක පිළිබඳව සායද කැමැත්තේ නෙවෙයි හිටියේ. ඇවිල්ලා හැම කෙනෙක්ම එනවා. ඉතින් බොහොම දුෂ්කර තමයි මේ බුරුම යනවා කිව්වා. මේ ආරණ්‍ය වනපත් සේනාසන වලට යනවා වගේ තමයි කොට්ට පිට බැඳගෙන. ඉතින් ඒගොල්ලෝ එන්නේ. හයිඩෝ කියනවා මේ භාවනා කරන අය ඒ ඒරෝප්ලේන්ස් වල කොච්චර කොට්ට උස්සගෙන යනවාද කියලා. මොකද ඒ කියලා ගන්න බෑනේ. බෙහෙත් ජාති උස්සගෙන යනවා, බැඳගෙන යනවා. මේ ඉක්මනට නිවන් දකින්න. ඒ සායරට පේන්නේ මා විකාරයක්. මිනිස්සු මේ ජීවිතේ තේරුම් ගන්න දුක තේරුම් ගන්න එනවා නෙවෙයි. බටහිරයක් ගෙනල්ලා මේක තැම්පත් කරන්න හදනවා. ඒ බුරුමේ තැම්පත් කරන්න හදනවා. ඒකල්ලි වරලා ඒකට වෙලා ඔය මේ විවේකයක් ගන්නවා වගේ ඉඳගෙන කටයුතු කිරිලා තියෙනවා. ඉතින් ඒකෙදී ලංකාවෙන් ගිය පුද්ගලෙක් වශයෙන් මම දිහා මට බලනකොට මට තේරුණා මේ ස්වාමීන් වහන්සේගේ තියෙන මේ ධර්ම ගෞරවයේ සහ කති පොඩ්ඩක් මෙලෙක්ුණා බටහිරයට අනුග්‍රහ කිරීම සඳහා නමුත් ඒකේ බටේර අය ඒක තේරුම් ගත්තද නැද්ද කියන එක පිළිබඳව මටත් තිබුණ සැකයක්. සාදු පැහැදිලිව ප්‍රකාශ කරා මම සතුටු නෙවෙයි ඉන්නේ කියලා. මොකද ඒකට හේතුව මේ බයිබේරව සූත්‍රයේදී සර්වචනanse පෙන්නනවා තව ඉස්සරහට ඒ සූත්‍රයේ දිග සූත්‍රයක්. ඒකේ පෙන්නනවා යම් කිසි කෙනෙක්ගේ කාය කර්ම දුෂ්කර නම් කාය කර්ම අපි කියනවා කාය දුෂ්චරිත නම් තියෙන්නේ ඒ මනුස්සයාට අරණ්‍යයට බය කියන එක හරහා තමයි ඒ කාය දුස්චරිතයන්ගේ ආධිනව මෙලොවදීම පේන්නේ. කාය දුස්චරිත තියෙන කෙනාට අරණ්‍ය කියන්නේ පාළු තැනක්. අරණ්‍ය කියලා කියන්නේ තනි ආසනයක්. ඒක සෙයියක්, ඒක බත්තම්. කිසි කෙනෙක් නැහැ. තමන්ගේ ජීවිතය ගත කරන්න වෙන්නේ පරියන්කයට ගියත් පරිසල්ලානෙට ගියත් රාත්‍රියට ගියත් කුටියට ගියත් තනියම ඉඳ වෙන්නේ. ඉතින් ඒ කෙනාගේ කාය කර්මවල තියෙනවා නම් දුෂ්චරිත එයාට සාවද්‍ය බයක් ඇතිවීම චකිතයක් ඇතිවීම තමයි මෙලෝ වශයෙන් මේ කරපු කාය කර්මයට විපාක වශයෙන් ලබන ආත්මේ පෙරිතෙක් කළා යකෙක් කළා අපදින එක නෙවෙයි මේ ජීවිතයේදීම අරණ්‍යයකට ගියොත් තනි වුණොත් තනියදී බුදියා ගත්තොත් අන්න යාට බලා ගන්න පුළුවන් මගේ පිළිමිබව මොන වගේ එකක්ද කියලා මගේ නිරූපණය මොන වගේ එකක්ද කියලා මගේ රූපකේ මොනවා එකක්ද කියලා. ඒක බලන්නවත් මිනිස්සු කැමති නැහැ. ඉතින් මේ හුකට්ටියට විපස්සනා කරන්නේ නැහැ. මං කියන්නේ ස්ත්‍රීලිංග කියලා. පුරුෂයෙක් වෙන්න බෑ. ඒ අඩුගානේ පුරුෂයෙක් වෙන්න ඒගොල්ලෝ කැලේට යන්නවත් කැමති නැහැ. ගියත් බුද්ධමාකාර බීතිකාවක ඉන්නේ. ඒගොල්ලෝ හිතන මේ කැලේ භූතයෝ ඉන්නවා, යක්කෝ ඉන්නවා, පෙරේතයෝ ඉන්නවා, පිසාචෝ ඉන්නවා නෑ. ඇතුලේ තියෙන දුෂ්චරිත නැත්තම් කාය දුෂ්චරිත. ඉතින් මේක බය කරවන්නවක්වත් එහෙම නැත්නම් මේ සමාදපේතා කියන විදිහට ಗುಣ මතු කරලා උනන්දු කරන කතාවට අනිත් පැත්ත නෙවෙයි මේ කතා කරන්නේ. සර්වචනාංශ මේක කිව්වට පස්සේ බමුණන් කියනවා බමුණ මමත් බෝධිසත්ව කාලේ මමත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඉස්සෙල්ලා මම කැලේ ඉන්නකොටත් මට මේක තේරුණා. යම් හේකින් මේ කැලේ වගේ අනාරක්ෂිත තැනක ඒකේ පිසාචෝ, ප්‍රේතයෝ, ව්‍යාලයෝ, යක්ෂු, සත්වල් සත්තු කිලෝරක් නැතු ඉන්නවා. පේන්නත් තියෙනවා නොපේන්නත් තියෙනවා. අන්න ඒ මැද මම ගිහිල්ලා ඉන්නකොට මට තේරුණා මේ කාය කර්මයන්ගේ යම් දුෂ්කරතා තියෙනවා නම් කාය දුෂ්චරිත තියෙනවා නම් ඒ කෙනාට බය ඇති වෙනවා කියනවා. ඒ කාය දුෂ්චරිත වල තියෙන අකුසලය බය ස්වරූපයෙන් තමයි මතුවෙන්නේ. ඒක නිසා ඒ අකුසලේ නැති වෙනකොට ලැබෙන දෙයට කියනවා අභය කියලා. ඒ නිසා නිවන කියන්නේ අභයක්. නැත්තම් තියෙන බය අඩු වීම. ඉතින් එතකොට තේරුම් අරගත්තලු මහබෝසත් වහන්සේ මම මේ කැලයක් වගේ විවෘත ස්ථානයකට අනාරක්ෂිත ස්ථානට යන්න මම දැනගෙන යන්න ඕනේ. මේකට යනකොට මගේ කාය දුස්චරිත තියෙනවනම් මට බය බේරව මත වෙනවා. මට අස්ථාන බය චකිත මත වෙනවා. ඒ නිසා මම දැන් ඉතින් කාය කර්ම පිරිසුදු කරගන්න ඕනේ කියලා බය බේරව ඇතිවීම සමාධියට තමයි බලපාන්නේ. සමාධි ශික්ෂාට තමයි බලපාන්නේ. යට දරන්න බැරි වෙනවා, වසන්න බැරි වෙනවා. හරියට රබර් බෝලයක් පොළවේ ගැහුවා වගේ වීශිලා යනවා කැලේට ගිය ගමන්. හින්ද හිත දෙන්නේ නැහැ. එතකොට මේ මහබෝසත්ණාංශයේ තියෙන පෞරුෂත්වය, විප්ලවීය චින්තනය, එහෙම නැත්නම් ඒ දිච්චයක් හදන්න පුළුවන් ගැ තමයි මම මේ බය නම් මයිලඟ තියෙන මොකද්දෝ කාය දුස්චර්චයක්. නිසා මම දැන් හිත හදා ගන්න ඕනේ මගේ කාය දුස්චර්ක නැති කරගන්න. ඉතින් ඕක තමයි බුදු කෙනෙක් කියන්නේ ඉපදිලා. ඕක තමයි ගුරුනාථ කෙනෙක් කියන්නේ. දැන් මේ මහා බෝසතාණන් වහන්සේට ස්වම්භුව මේක වැටහිලා තියෙනවා. මම කැලේට යනවා මොකටද කියන්න දන්නේ ගියාට පස්සේ අනවස අනපේක්ෂිත බයක් අස්ථාන බයක් ඇති වෙනවා. එතකොට මේ අස්ථාන බයට කැලේට හේතු කරන්නේ ඒක. කැලේ ඉන්න මිනිසුන්ට හෝ වැද්දන්ට හෝ සත්තුන්ට හේතු නෙමෙයි මගේම කාය දුස්චර්ක වල තියෙන දුර්ලභමක් මේකේ තියෙන්නේ. නිසා මම මේක හදන්න ඕන. හදපු ගම. බය නැතිවීම හරහා තමන්න තේරෙන පටන් අර ගන්නවා මගේ මූල ධර්මය හරි. මං කරපු දේ හරි. මට මේ ජීවිතේ ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. මයිලක තිබුණා නම් යම් මේ අස්ථාන බයක්, අනපේක්ෂිත බයක්, ශක්තියක්, බයක්, විචිකිච්ඡාවක් සමාද තමන්ගේ ಗುಣ ටික තමන්ට සමාදම් වෙන්න බැරි ගතියක් ඒකට කියනවා සම්පහන්සනේ කියලා සමාදන් වෙනවයි කියලා ඒ වගේම පෙර ගමනක් පේන්නේ පලයන් පලයන් පලයන් කියලාම තමයි හිතේ. එහෙම නැතුව මේ කැලේ වාසය හොඳයි. අනේ ආතේ වනී වාසය කියලා කැලේ වාසය හොඳයි කියලා හිතෙනවනම් ඒකෙන් අදහස් කරගන්න ඕනේ මගේ සීලේ තිබිච්ච බය නැති වෙනවනම් තිබිච්ච දුස්චරිත නැති වෙගෙන යනවා කියන්නේ. ඉතින් ඒක ඒ විදිහට Taman තුල තිබිච්ච දේ කැලේ වගේ විවෘත තැනට ගෙනියලා මේ සකපෙන්නේ අපි ගෙවල් දොරවලට ඉඳගෙන පුද්ගලික ආයුධ තියාන, දියාගල් හදාගෙන, කටුකම්බි ගහගෙන, පුද්ගලික හමුදාවල් තියාන, ප්‍රදු හමුදාවල් තියාන, පොලිස් ආරක්ෂාවට ජීවත් වුණාට කොන්දපන්නේ තියකෝ. එච්චරයි කියන්නේ. ඒගොල්ලෝ හිතනවා මේවා මේ ආරක්ෂාවට. ඒක රාජ්‍ය නායකයෝ යනකොට විශාල යුද පෙරහැරක් යනවා. ආයුධ අරගෙන වට කරගෙන නැත්නම් උඩින් යනවා උන්දයක් වදින තරම් උඩින් යනවා. ඉතින් උඩින් යන්නේ ඇයි තාත්තේ? පහලින් යන්න බැරුවද? මට තේරෙන්නේ නැහැ තාත්තේ කියලා දෙනවා. ඇයි මේ අක්කු මේ උඩින් යන්නේ? තරම් බයයි. අද ලෝකයේ තියෙන තාක්ෂණය දිහා බලනකොට <clears throat> අද ලෝකයේ තියෙන ජීවනෝ දිහා බලනකොට මොයකලා මේ යුද ආයුධ වලට වියදම් කරන තරම් පුදුමාකාරයි. එල ප්‍රධානම ලාභ බිස්නස් එකත් යුදා උදාදන එක. ඒ නිසා ඉතාමත්ම දක්ෂ ලෝකේ ඉන්න හොඳම විද්‍යාඥයන්ගේ මොළ පාවිච්චි කරලා තියෙන්නේ මේ මානව වර්ගයාම එක සැරේ විනාශ කරන්න පුළුවන් නියුට්‍රෝන බෝම්බයක් හදන්න, න්‍යෂ්ටික බෝම්බ හදන්න ඒ මිනිස්සුන්ට තමයි ප්‍රධාන තැන දීගෙන. ඒ ඒ විද්‍යාඥයෝ යමනියෝ දන්නෙත් නෑ ඒක. මම මේ පාවිච්චි වෙන්නේ මේ වගේ වැඩකට කියලා දන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන්නේ මේ රිසර්ච් කරනවා කියලා. මොන රිසර්ච් එකම රිසර්ච් එකයි තියෙන්නේ මරාණ කාගෙන හැදියම් කියන එක තමයි. කරුණා සීතල හදයන් මරාණ කාගෙන හැදියම්. ඉතින් ඒ ඒ ව්‍යසනේ ඒ ඒ ඒ විෂම චක්‍රේ ඒ තියෙන දේ තේරුම් ගත්තේ නැති රාජ්‍ය නායකයෝ කිසිම කෙනෙකුට තේරෙන්නේ නැහැ. අරණ්‍ය වනපන්ත සේනාසනයකට ඵලයන් ඔබට බයචක්තිය ඇති වෙනවා. ඔබ බලපන් බයචක්තිය ඇති වෙලා තියෙනවා නම් ওই වනපන්ත සීනාසන වල තියෙන අන්ධකාරය නිසා හෝ හිත කන කීන් ගාන පාළු ගතිය නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ ඔබලන් කාය දුස්චර්චයක් කියන්නේ. හදාගන්න පුළුවන්. මේ ජීවිතය අපි මේ ආවේ මේ ලෝකෙට ඕකට බය වෙලා පිස්තෝලයක් ඉනේ ගහගෙන හෙන රාජසෛලේ කලවපල්ලා කකුලේ දාගෙන කරාටි ගහන්න ඉගෙන ගණ්ඩායි ආත්මාරක්ෂකම මොන මොන මොන බය අඩු වැඩද? එව්වට එව්වට අගය කරන ලෝකෙක තමයි අපිත් හැදුනේ. ඒව අගය කරන ලේවල් වල තමයි චිත්‍රපටි වල මේ සුපර්මෑන් හදාගෙන අනම්මා කාඩ්බෝඩ් වීඩියෝ, සැලෝලයිට් වීඩියෝ එක එකටවත් බෑ කැලේට ගිහලා ජීවත් වෙන්න. කැලේකට ගිහලා ජීවත් වෙලා බය එන බව පිළිගන්නත් බෑ. බය නොඑන්න නම් <clears throat> කරන්න තියෙන කාය දුස්චරිත නතර කරන එකයි. කාය දුස්චරිත නතර කරන එකයි. පුළුවන් නම් කරපන්. ඒක අපි කාටවත් ගහපා දෙන්න යන්නේ කරන්න බෑ. ඒ මොකද මොලේ නරක වෙච්ච අයටයි කාය කාය දුර්වල අයටයි කරන්න බෑ. ඒ නිසා ඒකට අවශ්‍ය කාය ශක්ති මානසික ශක්ති පටන් ගන්නෙදී ඕනේ. එනිසා මේ භාවනා කළා කාය ශක්තිය මානසික ශක්තිය එනවා කියන එක තමයි සත්‍තාන විසුද්ධිය කියන්නේ. ඒකට පෙළඹෙන්නම කැලියට යන්නම ගීගේ අතාරින්නම තනියදී බුදියන්නම මේ ප්‍රකාශ විවේකය අගේ කරන්නම උප්පත්තියෙම තියෙන්න ඕනේ සීලේ පතිත්තාය නරෝ සපඤ්ඤෝ සීලේ පීඨියා වූ ප්‍රඥාවන්ත මිනිසෙක් වෙන්න ඕනේ. ඉතින් ඒ කල්පනාවේ ඒ චින්තනය තියෙන දශම කීයකද මානවයයි. ලෝක ජනතාවගේ දශම කීයකද තියෙන ඔක්කොටම ඕනේ අධිරාජ්‍යයකට යන්න මේ රාජධානියකට යන්න නගරයකට යන්න නියංගමකට යන්න ගමට යන්න ඒක දිනු කරන්න ඒ තට්ටු මෙච්චර ගාණක් තියෙන කොට නැගිලි හදන්න මේ මේ තාක්ෂණ හදන්න කියන්නේ තන්නේ කර බය. ඉතින් ඒ යුනිවර්සිටි ඉන්න කාලේ සමාජලාට ඔය විභාග ඉවර වෙච්චාම වගේ ඉතින් අපි කයිවාරු රාත්‍රී තියෙනවා. එක එක කයිවාරු ගන්න. ඉතින් මට මට තේරෙනවා මේ මිනිස්සු ඔක්කොම පිස්සු හැදිලා ඉන්නේ කියලා. මට තේරෙන්නේ මේ මිනිස්සු කියන්නේ සොහොන් පිටිනික තියෙන සොහොන් කොත් වගේ. උන්ට හිතන්නත් බෑ හැරෙන්නත් බෑ. ඔය ඉන්නවා පෙළට හදලා තියෙන හරි ලස්සනට හදලා තියෙන යුද්ධ සොහොන් පිටියක වගේ මට නැද්දකින් ඔබතන් කියලා මම හිතේ. ඉතින් මම මොකද්ද බන් මේ කරන මගුල තේරිච්ච ඔක්කොම මට වල තෝ තෝ තෝ පළප් තෝ කැලේට ගිහින් පැවිදි. ඒතකොට මම පිස්සුවක් තියෙනවා. ඕව හරියන්නේ නැහැ. මම හරියන්නේ නැහැ මටත් තේරෙනවා. මේ ඔක්කොම කරලා පාස් වෙලා ගිහිල්ලා කොහෙද යන්න හදන්නේ? ගිය උන්ට මොකද වෙලා තියෙන්නේ? උන්ට අන් දෙක නෑ තුන හතර ඇවිල්ලා. එතෙන්ද යන්න හදන්නේ. ඒකද මට වැඩන්නේ. ඔය එකක්වත් මට ඕනේ නෑ කියලා. ඉතින් මට හරියට වයින්නවා මොනවා කියනවද කියලා මට තේරෙන්නේ නැහැ. මම සෙකන්ඩ් ඉයර් එකේදී ආදී අපච්චිට ප්‍රශ්න බිලා පොතක් කරන ඇඳා. නියසෝ කොටක් තියෙන හැත කුරුස ගාබුවක් තියෙනවා ධම්මචක්‍රයක් තියෙනවා. ඉතින් සම්බිලාන විදිහේ කොටසක් නැහැ. ඒ සෝන්කොත් තියෙනවා මම උඩින් බලාකුලක් වගේ එහෙට මෙහෙට යනවනවට පේනවා මේ එක එකටවත් හෙල්ලෙන්නවත් බෑ. පෙරලෙන්නවත් බෑ. ඌ ඉන්න බාට නම ගම ගහලා තියෙනවා. ගලේ. එච්චරම තමයි. මම එක එකටවත් එහෙම හිතන්න දික්කිය දිඨානුගත වෙන්න බෑ. මැරිච්ච ගල් කණුවක් විතරයි. ඒක <laughs> ඒ රිකිට්ටු කතාවක් දරුවචනන්සේ දේශනා කරලා තියෙනවා මේ ලෝක වර්ධක. මේ ලෞකික වර්ධන අධ්‍යාපන ලෝකවඩ කියලා කියන්නේ මේ රාජධානී ගම් නියංගම් ජල මාර්ග ඇලදොල ගංගා හදන කට්ටියක් කියන එකට ලෝක වඩඩකෝ කියලා. ලෝක වඩඩකෝ සුසාන වඩඩකෝ කියලා කියලා තියෙනවා. උන්දලා කරන්නේ සෝහොන්කොත් වැඩි කරන එක විතරයි. ජාතිය බෝ කරන හැම එකක්ම මැරෙන මැරෙනට පස්සේ ඉතුරු වෙන්නේ අන්තිමට සෝහොන්කොත් ටිකක් විතරයි. ඒ තමයි ජාතිය බෝ කරනවා කියලා කියන්නේ. ඒ තමයි පරිණාමය අපිට තියෙන පරම යුතුයකම. ඒ වෙනුවට දිඨානුගත වෙලා මේ බුදුරජාණන්සේ දෙන්න හදන මේ විවේකයේ බුදුරජාණන්සේ දෙන්න හදන මේ මේ විමුක්තිය බුදුරජාණන්සේ දෙන්න හදන මේ නිවන හිතේ කොනකවත් තියනවාද කියලා බලන්න පුළුවන් ගිහි ගියතරින්ද කැමතිද මම කියන්නේ ඔක්කොටම ගිහි ගතාන්නේ අපිට දාන දෙන්න කවුරක්වත් නැතිව. නිසා ඔක්කොමලා ඉන්න එපා ඔයගොල්ලෝ කට්ටියක් එන්න අපි ගන්න මොනවාද මේ තලාක ක්‍රමයට ගන්න යන්නේ. ටිකක් අරගෙන අනික් කටට කියනවා කුඹතම්පත් කරලා උඹලා හම්බ කරපල්ලා ඒක ලකන්න දීපල්ලා කියලා. මොකද අපිත් අපේ ඉස්සරහ අප්පා ඔය කොච්චර කිව්වා. ඊට පස්සේ අරණ්‍යගත වෙන්නේ කියලා. දෙකත් කියන පුළුවන් නම් අරණ්‍යගත වෙන්නේ. ගත වුණාට පස්සේ ඔන්න පෙන දාන ඇති. ඔන්න රෑ දෙරෑ මැද කෑ ගහන ඇති. ඔන්න වෙවුල නැහැටි. ඔන්න දඟල නැහැටි. ඔන්න භාවනා කරනකොට ඔය පිස්සු පිස්සු බලු රෝගේ වගේ ඇද්දල නැහැටි. ඉතින් සරුවචනාන්තේ ඒක මේ දෝෂාරෝපණය කියන මානස් බෝසත් කාලේ මට ඕක තිබ්බා. මට තේරුණා මේ කාය දුස්චර්ත නිසා තමයි මේක වෙන්නේ කියලා මම ඊට පස්සේ මේ බුදු කෙනෙක් කියලා නෙවෙයි ධර්මයේ තිබිලා නෙවෙයි සංඝයා කියලා නෙවෙයි මට හිතුණා දුස්චර්තය හදා ගන්න ඕනේ. ඉතින් ඉස්ලාම වැදගත් දේ තමයි මේක දැනගන්න එක. මේ ඇතුළෙමයි ප්‍රශ්න දෙන්නේ උත්තරය ඇතුළේ කියලා. අපි එහෙම නෙවෙයි අපි හිතන්නේ උත්තරෙත් පිට ප්‍රශ්නෙත් පිට මේ කවුරු හරි කරන දෙයක් කියලා. ඒකට ඕන තරම් විශේෂඥයෝ ඉන්නවා. ඒකට තමයි මුළු ලෝකෙම විශේෂත්වය දෙන්න හදන ගොඩ පෙරක දුර්කන් වෙන ඔයාට ඔකට කරන්න දෙයක් නැහැ. ඕකට මෙන්න මේ වෛද්‍ය කර්මය කරන්න ඕනේ, මනෝ වෛද්‍ය කර්මය කරන්න මේ සාන්ති කර්මය කරන්න ඕනේ, මෙන්න මේ බැංක් ලෝන් එකක් දෙන්න ඕනේ. මේ සූර්යයක් ගැට ගන්න ඕනේ, හරි. ඇත්තේ පිරිත් නූලක් ගැට ගන්න ඕනේ. ඔය බයිල තමයි තියෙන්නේ. ඒ වෙනුවට මේ මේ කාය දුස්චර්ත, වචී දුස්චර්ත, මනෝ දුස්චර්ත බලපං කියන්නේ කියන්න කෙනෙක්වත් නැහැ. එහෙම මේ අභීතෝ කියන්න කෙනෙක්වත් නැහැ. ඉතින් ඒක නිසා මේ කාය දුස්චරිත කියන එක අපිව හිතෙන් තරම් ලේසි වැඩක් නෙවෙයි. ඒ මොකද අපිට සුදනෙක් වෙන්න උනාට සුදනෙක් වෙන්න බෑ මේ කය වැඩ කරන්නේ යා ගෙනාවු තාලයකට. ඒ නිසා කය අපිට බොඩි බිල්ඩින් කරලා ඇඟ හදා ගන්න උනාට ඔක්කොටම ඇඟ හදන්න බෑනේ. උත්සාහ කරන්න පුළුවන්. රූපලාවන්‍ය දාලා ලස්සන වෙන්න ගියාට හැම කෙනාටම ලස්සන වෙන්න බෑ. යම් ප්‍රමාණයකට පුළුවන්. ඒ වගේ සුචරිතවාදී වෙන්නත් එහෙම නැත්නම් ශිෂ්ට මිනිසෙක් වෙන්නත්, හික්මෙච්ච මිනිසෙක් වෙන්නත්, සීතල මිනිසෙක් වෙන්නත් ඕනකම තිබුණට බෑ. අපේ හිත, අපේ විඥාණය පෝෂණය ලබන්නේ සංස්කාරවලින්. සංස්කාර සංකාරපච්ච විඥාන. සංස්කාර කියලා කියන්නේ කිසිම කෙනෙකුට වග වෙන්නේ නැති එකක්. අපේ චේතන කිසි කෙනෙකුට වග වෙන්නේ ඒ නිසා අපේ විඥානේ කවදාකවත් සදාචාරයක් නැහැ. තියෙන්න බෑ. අපේ හිතට පෝෂණය දෙන්නේ කෙලිම විඥානේ. විඥානේ විඥානේට පෝෂණය දෙන්නේ කෙලිම සංස්කාර වලින්. සංස්කාර හැම වෙලාවෙම සීමිත තොරතුරු ප්‍රමාණයක් විතරයි විඥානේට දෙන්නේ. විශාල ප්‍රදේශයක් තොරතුරු කපහයි. නිසා විඥානේ කවදාකවත් ඇති හැටිය දකින්න. එයා දකින්නේ සංස්කාර විසින් පුදන තටුවේ තියෙන ටික විතරයි. ඉතින් එවැනි සීමිත සංස්කාර වලින් පෝෂණය ලැබෙන විඥානය කවදාක සදාචාර වෙන්නේ නැහැ. නිසා අපිට ඕනකම ඇති වෙන්න පුළුවන්. ඕනකම ඇති වුණාට සදාචාර වෙන්න බෑ. නිසා ඕනකම ඇති කරගෙන ඊට පස්සේ සදාචාරවත් වෙන්න හදන මිනිස්සු කුඩු ගහන මිනිස්සුන්ට හරියට ඕනේ කො නතර කරගන්න. නතර කරන්න බෑ. හැබැයි තේර ගැටියෙත් නතර කරන්න බෑ. ඉතින් අපි මේ මිනිස්සුන්ට දොස් කියනවා. ඉතින් ඒ නිසා ඒ අබ්බැහියකට නතර කරන්න බැරිකම මානව වජ ප්‍රජාව වගේ කියනවා. ඒ පුද්ගලයාට කරන්න දෙයක් නැහැ. ඒ පුද්ගලයාට ඕන වෙන්න පුළුවන්. ඒ නිසා හොඳ වෙන්න ඕන වුණාට අපේ හිතපමණින් හොඳ වෙන්න බැරි නිසා නරක කරන මිනිස්යාගේ නරක නරක මිනිස්යාට අයිති නැහැ. ඒක පරිසරයට අයිති දෙයක්. ඒක මේ මිනිසා උත්සාහ කරන වෙන්න පුළුවන්. ඉතින් සමාදපේති කියලා බුදුරජාණන්සේ සඳහන් කරන එයාගේ මේ උත්සාහය පවා ඒකට කරන ප්‍රයත්නේ පවා බුද්ධ ආදී උත්තරමනස්ලා අගය කරනවා. ඔබට ලේසි නෑ. නෑදිච්ච ගෙදර හැදිච්ච එකෙක් වෙන එක ලේසි නෑ. මොකද ගෙදර උන්ගේ නැහැදිච්ච කන් නිසා අඹ කොච්චර හැදුනත් පිරිසු දොස් කියනවා. කමන්නේ උත්සාහ කරපන්. එච්චරම ඉක්මනට කාය දුස්චර්ච අඩු කර ගන්න පුළුවන් කියලා හිතන්න එපා. කියලා බුද්ධ ජනසේ පුළුවන් තරම් ඒ අයව උනන්දු කරනවා. අන්නේ උනන්දු කරවන දේද අපි බුදුහාමරගෙන් බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැත්නම් බුදුහාමර ඇවිල්ලා අපිට බෝධි පූජාවක් තියලා අපි ඒක පාරට අපිට විනාශ කරලා දෙයිද? එහෙම නැත්නම් අපේ කටයුතු බුදුහාමර කරලා දෙයිද කද්දාකත් කරන්නේ. බුදුජානනාංශයට පුළුවන් මෙහෙම දෙයක් තියෙනවා. කාය දෝෂයන්ට නිසයි මේ කරදර නැත්නම් බය, බය බෙහෙරව දෙකම. ඒ නිසා ඔබ ওই බය බෙහෙරව නැති තැන් වලින් අයින් වෙලා ලයිට් දාගත්ත තැනකට ලබුදියන් හිතයට හරියන්නේ නැහැ. ඕ ඒත් කමන්නේ බය නැත් අන්ධකාර දැනක පාළි දැනක හිටිය ප්‍රශ්න නෙමෙයි කාය දුස්චරිත නැති කරගන්න හිතපන් ආන්න මේ හිතවිල්ල කියන්නේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප දෙක යම් කිසි කෙනෙකුගේ පෙළ ගැහුණා ඊට පස්සේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව හැදෙනවා ඒක වචනේ හැදෙනවා ක්‍රියාව හැදෙනවා කර්මාන්තය හැදෙනවා ඉතින් ඒ තුන හැදෙන්න ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිළිවෙල මම කියන්නේ ඒ සම්මාදිට්ඨි සම්මා සංකප්ප හැදෙන්නට ඔබ මොන්න තරම් සිල් රැක්කා. ඒක නිසා පිටින් හදාගත්ත පේන්ට් එකක් විතරයි. පිටින් ගාගත්ත පේන්ට් එකක් විතරයි. ඒකත් හොඳයි. නරක නෑ. නමුත් හොඳට මතක තියාගන්න ඇතුලේ හැදෙන්න ඒ කෙනාගේ මිච්ඡා දිඨානුගත කියලා බුදුජානන්සේ හිතන තාලට ඒ දිට්ඨි හදාගෙන යන එක. ඒ විදිහට සංකල්ප හැදෙන එක, එවැනි පුරුෂයන් ඇසුරු කරලා සංකල්ප හදනවා කියන එක බලුවලිය උණපුරුකක දාලා කෙලින් කරන්න හදනවා වගේ. බලුවා ගියා හත් අවුරුද්දක් වුණපුරුක දැම්මත් කෙලින් වෙන්නේ නැහැ කියලා උපහැරණයක් තියෙනවා. හැබැයි බැරිම නැහැ. යම් ප්‍රමාණයකට හදන්න පුළුවන්. අනේ ඒ නිසා අපි තේරුම් අරගන්න ඕනේ බුදුජානනාංශයට දිඨානුගත වෙනවයි කියලා කියන්නේ කායසුචරිත වෙන්න හැදුවට කරන්න බෑ. හැබැයි ඒකට කායසුචරිත හදරේකට නගරයට වැඩි ගම හොඳයි. මේ ගම හොඳයි ගමට වැඩි කැලිය හොඳයි. කැලියට ඉච්චම කරන්න ලේසි ගතියක් තියෙනවා. තමන්ගේ විවේකී අවශ්‍යයි. ඊට පස්සේ වචී දුස්චර්ය අපි දවසකට කොච්චර පව පුරව ගන්නවද කියලා දන්නේ නැති දේවල් කතා කරන්න කියලා බොරු කියන්න කියලා පරිශෝචන කතා කරන්න කියලා කේලම් කියන්න කියලා හිස් වචන කතා කරලා ඒ වෙනුවට වචනේ හදා ගන්නවයි කියන එක. ඊට මනෝ දුස්චර්ය කිව්වහම චේතන අපේ පොත් ලැබීමක් කෙරුවොත් උදේින්ද හැන්ද වෙනකම් පහළ වෙන චේතන ලක්ෂ ගාන මෙච්චරයි කියන්න බෑ. හැම වෙලාවෙම ජීවත් වෙන්නේ <coughs> අරක කරන්නම් මේක කරන්න අරක වේවා මේක වේවා කියලා ඒ සංස්කාර නැත්නම් චේතනාවල ජීවත් වෙනවා. ඉතින් ඒ වගේ හැඩ ගැහිමක් කෙනාට මේකයි බුදුහාමරගේ නියම දෘෂ්ටි කියලා තේරුම් ගන්න කොච්චර කල්යයිද කියන එක විශාල චක්‍රයක් විතර කරකැවේ. ඒ නිසා පළවෙනි කොටසේදී මේ බහබේරව සූත්‍රයේදී සඳහන් වෙන්නේ කෙනෙක් දන්නවනම් Taman ඒ වගේ අනතුරුදායක අනපේක්ෂිත තැනකට ගියාට පස්සේ Tamanට ඇති වෙන චකිතය අස්ථාන බය භේරව එයාට තේරුම් කළ දෙනවා උඹේ වචන මනස වචන ක්‍රියා කියන තුනේ මොකද්ද අඩුපාඩුවක් තියෙනවා කරුණාකල ගැලීමේ ඉන්න ගමන් බය බේරවත් එක්ක ඉන්න ගමන් ඕවා නැවත සලකා බලන්න සලකා බලනකොට ඒකට අපි කියනවා අදි ශීල ශික්ෂා, අදි චිත්ත ශික්ෂා, අදි ප්‍රඥා ශික්ෂා කියලා. කියන එක හොඳයි. හැබැයි ඊට වඩා හොඳ එකක් තියෙනවා. අන්නේ තියෙන දේෙන් වඩා හොඳ දෙයට යොමු කරවීම තමයි පුදුරජානසිකේ තියෙන පරම ගතිය. ඒකයි මේ සමාධිපේති කියන්නේ. පුතේ උඹ ඔහොම ඉතියට උඹට උටටි පින් තියෙනවා. උඹට හැකියාව තියෙනවා. උඹට භව සම්පatti තියෙනවා. ඒ නිසා උටටි ඉහළ මට්ටමකට ඔය සීල ගෙනියපන්. ඔය සමාධිය ඉහළ මට්ටමට ගෙනියපන්. ප්‍රඥාව ඉහළ මට්ටමට ගෙනියපන් කියන එක මුළු ත්‍රිපිටකයේ පුරාවටම තියෙනවා. ඉතින් ඒක දැනටම ශීලන්ති සමාධියන්ති ප්‍රඥාන්තයට කියලා වැඩක් නැහැ. ඒකට පැවිදි වෙලා කැලේට ඇවිල්ලා ඒ පියවර දෙක තුනක් අනුතරදායක පියවර දෙක තුනක් ගත්ත කෙනාට බුදුදහමට වගකීමක් තියෙනවා කියන්නේ. කැලේ ඉන්න බල්යලියට කිඩි කිව්වට ධන සමාද කියලා තියෙනවා කැලේ ඉන්න වලියට අලි භාෂාව තේරෙන්නේ නැහැ. ගමට ගෙනලා කීකරු කරගත්ත අලියර තමයි කිඩ කියනකොට ධන සමාද. බිල කියනකොට දන්නවන්නේ කැලේ ඉන්න බල්ලන්ට කියලා හරියන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් කියන්නේත් නැහැ. දැන් ඉන්න බෞද්ධෝ කැලේ ඉන්න වල්ලලින්ට කියලා බිල කියනවා. ඉතින් මොන බිලද උට? මඩේ රගින තාරා වුන් හොදන්නද මං. කැලේ ඉන්න වල්ලලින්ට කිඩ කිව්වට දන්නවම දන්නවම නෙවෙයි. ඒක දන්නේ නැතුව මේ පෙළඹිච්ච කෙනාට හදන්න හදනවා මිසක් අහ. එහෙම පෙළඹිච්ච නැති කෙනාට උපදෙස් දෙන්න හදනවා කියන්නේ කලු ගලක වපුරන්න හදනවා වගේ. ඉතින් මේ වගේ බුද්ධ ශාසනයක තියෙන මේ අතුලාන්තයේ ගැඹුර ජානුස්සෝනි බ්‍රාහ්මණය තේරුම් ගන්න තිබිලා තියෙනවා. ඒකයි බුදුජානක ළඟට ඇවිල්ලා කියන උපාංශය දැකලා මේ සියලුම ආශාදිමාප්පියෝද වස්තුද බෝධ ඔක්කොම තාන පිටසක් ඉන්නවා සංජයකල උපාංශේ පූර්ණංගම කරගෙන යනවා සමාදන් වෙනවා ඊට පස්සේ මේ උපාංශය අනුව දිඨානුගත වෙන පිටසක් ඉන්නවා ඔව් ඔව් ඔව් ඒ වුණාට ස්වාමීන් වහන්සේ එහෙම කෙනෙක් බැරි වෙලාවත් මේ දේ කරන්න ඕනේ කියලා ඊටවට පස්සේ හුඳට හම්බෙන්නේ බය හුඳට හම්බෙන්නේ සාන්තියක් නෙවෙයි ආස්ථාන බයක් එතකොට මොකද්ද මේකට කරන්නේ? ඒක බුදුන් කියනවා මටත් ඒ දේ තමයි වුණේ. බෝසත් කාලේ මටත් ඒ වුණා. මම කැබැලුවේ මේකයි. ඕකෙදී මේ කාය දුස්චර්ත, වචී දුස්චර්ත, මනෝ දුස්චර්ත හදාගන්න මේ කැලේම ඉඳගෙන කරන්න. අනතුරුදායක තැනකම ඉඳගෙන කරන්න. ගිහිල්ලි වටේලා යකඩ කාමරයක් හදලා ඔක් කරගෙන ඇතුළේ ඉඳලා කරන කතාවක් නෙමෙයි තියෙන්නේ. මේක ස්වභාවික පරිසරයක්. ඉතින් ආන්නේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ පරිසරයයි Tamange ඇතුළත තියෙන චේතනා ගැන තාම සූක්ෂම දෙයි ඒකම බාහිර ශාසනයක් කියලා හදලා තියෙන විශාල පද්ධතිය අතර සම්බන්ධතාවය පෙන්වනවා මේ බය බේරව සූත්‍රයේ. ඉතින් අද දවසේ වෙලාව මෙතකින් સમાપ્ત වෙන්න නිසා අපි මෙතනින් ධර්ම දේශනාව නතර කරමු. මේ අපි හදාගත්ත පදනමේ කොහොමද මේ බුදුරජාණන් වහන්සේ මේ ජානුසෝනි බමුණට මේ කාරණාව ඒත්තු කරලා දෙන්නේ? ඒ අර අවුරුදු 2600කට පස්සේ අපිට අද මේ ලැබෙනකොට අපි කොච්චරක් දුරට අපිට හම්බෙලා තියෙන මේ අවස්ථාව මේ අසුබීම එහෙම නැත්නම් මේ ප්‍රස්තාව අපි කොහොමද මේ ලදලද වෙලාවේ හදාගන්නේ කියන එකයි මේ වැඩමුළුවෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඒ පිළිබඳව වැඩිපුර දේශනාවට හෙට ඉඳ තියාගෙන දවසේ මෙතන ඉඳන් දේශනාව නතර කරනවා සම්බන්ධ වෙච්ච සියලු දිනාට චේනාවෝ බය බේරව දුර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා